ඒකෙදි පේනවා රජ කෙනෙක් කොහොමද බුදු කෙනෙක් ඇසුරු කරන්නේ? ඒතර බුදු කෙනෙක් කොහොමද රජ කෙනෙක් ඇසුරු කරන්නේ කටයුතු කරන්නේ කියලා ඒ පේන්න තියෙනවා. අපි බුදු කෙනෙක් දැක්කා නම් අපි කොහොමද බුදුරජාණන් වහන්සේ කෙනෙක් පිළිබඳව ආදර භක්තියෙන් හෝ කටයුතු කරන්නේ. ඒ වගේම අපි රජ කෙනෙක් දැක්කනම් අපි රජ කෙනෙකුට කොහොමද කටයුතු කරන්න කියලා. මොකද ඒක අපි කරුකරන සමාජයේ ඉන ඉහළ තල තමයි නම් කිසි කෙනෙක් බුද්ධෝත්පාද බුද්ධ බුද්ධ රාජ්‍යයටපත් වෙනවා නැත්නම් රටේ රාජ්‍ය තත්ත්වයටපත් වෙනවා කිය. මේ බිම්බිසාර රාජ්‍ය කොසල් රාජ්‍යරෝත් <clears throat> බුදුජානනාංශයට සෑහෙන්න සමකාලීන රජ කෙනෙක් විදිහට අවබෝධයෙන් කටයුතු කරලා තියෙනවා. හැබැයි අපි ශාසනය අඳුරගන්න බිම්බිසාර රජුරෝ වගේ <clears throat> මාර්ගඵලලාභියෙක් හෝ එහෙම නැත්නම් ආර්ය தත්තරපත් වෙලා නැහැ. <clears throat> කුසල රජුලන්ට තාමත් ඒ ආසාවල් තියෙනවා රාජ්‍ය දියුණු කරන්න අවශ්‍යයි දියුණු වැඩි කරන්න ඕනේ කෑම කිසිම චාරයක් නැහැ අන්තපුරේ ඉන්න <clears throat> ස්ත්‍රී සම්බන්ධව ප්‍රමාණම ගතියක් නැහැ ඒ නිසා සාමාන්‍ය රජ කෙනෙක්ගේ තියෙන ඒ ගතිය තියෙනවා ඒ වගේම බුදුජාන් වහන්සේ ළඟට ආවට පස්සේ රාජ්‍ය මතක රැචිනවා කෙලිම දැන් මං ඉන්නේ බුදුජාන් වහන්සේ ළඟ කියලා ඒකම තමයි කතාව තියෙන්නේ. මාලිගාවට ගියාට පස්සේ ආය බුදු කෙනෙක් ඉන්නවා කියලා මතක නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවක බුදුජාණන් වහන්සේ සාරවත්යන්න්සේ හම්බ වෙච්ච අවස්ථාවක ප්‍රශ්න කරනවා අවසරයි සාරවත්යන් වහන්සේ ඔබ වහන්සේ මේ සර්වඥතා ඥාණය පිළින කරනවාද ඔබ වහන්සේ අභිසම්බෝධය නැත්නම් නිවන ලැබුවයි කියලා මේ ප්‍රකාශ කරනවද එහෙම නැත්නම් බාර ගන්නවද කියලා. ඉතින් බුදුරජාණන්සේ ඒක එහෙමම කියනවා. මහරජ මමත් ඒ අවබෝධය ලැබලා එහෙම නැත්නම් සරණිතා ඥානෙ ලබාගත් ලබාගත් බරම් පිළින කරනවා කියලා. ඉතින් ඒකට රජුරෝ පොඩ්ඩක් පමා වෙලා එහෙම නැත්නම් ඒකට එකඟ වෙලා උභාංශේ දන්නවා ඇති මගේ රාජ්‍යයේ ඉන්නවා තවත් සාස්ෘණ වහන්සේලා 6 නමක් සංජය බෙල්ලට්ටි පුත්ත, පකුද කච්චායන, ඒ වගේම නිගණ්ඨනාත පුත්ත හය දෙනෙක් ඉන්නේ හය දෙනාම ඔහොම කියනවා ස්වාමීන් වහන්සේ. ඔය හය දෙනාම කියනවා මමත් අභිසම්බෝධය ලැබලා තියෙන්නේ මමත් මේ සර්වඥතාඥාන ලැබලා තියෙන ඒගොල්ල හොඳ තපෝවෘත ගුණෝවෘත රට්ටුන්ගෙන් රටවැසියන්ගෙන් ඒ විදිහට ගරු සම්මාන සත්කාර ලැබනවා. උභාංශයේ මේ පැවිද්දට අලුත් වෙලා එව නැත්නම් මේ තරුණ කලු කෙස්ටිබියේදී උභාංශයේ ප්‍රකාශයටපත් කරනවද අර තපෝවෘද ගුණෝවෘද රට්ටුන්ගේ දැනනපත් ලාභ සත්කාර සම්මාන ලැබෙන ගරු භාවනියටපත් වෙච්ච කෙනෙක් වගේ උභාංශෙත් පිළින කරනවාද කියලා අර මේ මේ සමාජ ධර්මානුව රටේ රජුරෝ වශයෙන් කියනවා මේ තරම් අය නමක් ප්‍රසිද්ධිය ප්‍රකාශ කළ තේදී ඔබ වහන්සේත් අලුතෙන් අන්න පටන් ගන්න තියෙනවා තරුණව ඉඳගෙන කලු කෙස්ටිබේදී පැවිද්දට අලුත් වෙන්නේදී අභිසම්බෝධයක් ගැන එහෙම නැත්නම් සාරුඤ්‍යතා ඥානයක් ගැන ඉතින් එතෙන්දී බුදුරජාන් වහන්සේ දැන් අපිට බෞද්ධයෙක් වශයෙන් අපිට ඇවිල්ලා රජ කෙනෙක් කියවනම් අපි බුදුරජාන් වහන්සේව අර්ශාකරනද ಗುಣ ගායනා කරන එක ඒක ඉතින් අපෙන් වෙන්න ඕන එකක්. මේක සිංහල බුද්ධ ආගම තියෙන අපේ හැටි. රජ කෙනෙක් අර විදිහට ඇව්වට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේම ඉස්සලා කට උත්තරයක් අරගන්නවා. Taman අපි සම්බෝධිය ලැබු බාටත් සර්වඥතා ඥාන ලැබුට බාටත් ඒකල්ල ඒකට හරස් කැපිල්ලක් කරනවා. මගේ රාජ්‍යෙම තව මේ ශාස්ත්‍රුන් වහන්සේලා හය නමක් කියනවා. හරි මිනිස්සු පිළි අරගත්ත චිර කාලයක් කරු භාවනියටපත් වෙච්ච ඇත්තොත් කියනවා ඒතර ඔබ වහන්සේ දැන් මට පෙන්නඳ නැත්නම් මට ඔප්පු කරන්න ඔබ වහන්සේ මේ කියන කතාව නැත්නම් ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද කියලා. හරි අමාරුයිනේ. එතන ඒ ගැටේ ලියන්න පුළුවන් ගැටයක් නෙවෙයි. විශේෂයෙන්ම රජ කෙනෙක් ඇහුවට පස්සේ නැත්නම් අග්‍රවිංශකාරවරයෙක් ඇහුවනම් ඒකට බෑනේ මේ ප්‍රත්‍යක්ෂණයක් කරවන්න ඔප්පු කරවන්න ඒක කියන්නේ මම සරුවඥයි. එහෙම නැත්නම් මම අභිසම්බෝධය ලැබලා තියෙන්නේ කියලා. දැන් මේ අමු පෘ탁ජන ගිහියෙක් රාජ්‍ය තාන්ත්‍රික බලය ඇතුව අභියෝගයක් ඉදිරිපත් කරනවා. පොඩි අභියෝගයක් නෙමෙයි ඉස්සල්ලා කට උත්තරයක් ගන්න. අරගෙන කියනවා මගේ රාජ්‍යයේ අපි පිළිගත්ත 6 දිනක් ඉන්නවා. දැන් ඔබ වහන්සේ 7 වෙනියා වෙන්න හදාන්නේ. ඔබ වහන්සේ තියෙන දුර්ලභම තමයි ඔබ වහන්සේ තාම තරුණ වයසේ ගත කරන්නේ. ඒ වගේම පැවිද්දට අලුත්. එහෙව් කෙනෙකුට මේ ඒක එහෙම වචනෙන් කියන්නේ කියන්නේ මමත් අபிසම්බෝධය ලැබුවාය මමත් සර්වඥයි කිව්වට පස්සේ මේ වෙනකොටත් සම්මත 6 දෙනෙක් ඉන්නවයි කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ තමයි අපිට මේ සූත්‍රයේ කතා ශරීරයේ බවට පත් වෙන්නේ. සර්වඥ සඳහන චත්තාරෝ මේ මහරජ ධාරෝතින උඤ්ඤාතබ්බෝ ධාරෝ ධාරෝතින පරිබෝතබ්බෝ කියලා. මහරජා දැනගන්න රාජ්‍ය තන්ත්‍රය කරනකොට මේ හතර දෙනෙක් ඉන්නවා. ඒ හතර දෙනා තරුණයි කියලා හෝ බාල පාත් කළ සලකන්න එපා. අවඥා කළ කතා කරන්න එපයි කියලා. කියලා කියනවා මහරජා ශස්ත්‍රීය කුලයේ ඕනම කෙනෙක් අපි කියන ශස්ත්‍රීය කුමාරයෙක් කියලා කියමු. එයා තාම කෙලිසෙල්ලම් වයසේ තියෙන්නේ දෙල්ලම් කරනවා දඟලනවා මිනිස්සුත් එක්ක සාමාන්‍ය විදිහට ඉන්නවයි කියලා පුංචි කළ සලකන්න එපා. කොයි වෙලාවෙ මෙයා රජ වෙයිද දන්නේ රජ වුණාට පස්සේ ඔය හැම කෙනෙකුම ජීවිතේට වාක්‍යන්න පුළුවන්. ඕනම කෙනෙක් ඕනම තැනකටපත් කරන්න කියන්නේ උසස් තත්ත්වයටපත් කරන්න හෝ පහත් තත්ත්වයටපත් කරන්න රාජ්‍ය රෝහණ රාජ්‍ය තන්ත්‍රය තුල ඉඳ තියෙනවා. ඉතින් ඒ නිසා ක්ෂත්‍රීය කුලයේ කෙනෙකුට දහරයයි කියලා. දහර කියලා කියන්නේ බාලයෙක් කියලා අදහස. අපි සාමාන්‍යයෙන් තපෝවෘද ගුණෝවෘද ඉහෙනිකට පැහිච්ච මිනිස්සුන්ට සලකන එක තමයි ඉන්දියානු සමාජය කියලා කියන්නේ. ඒක තමයි රජුරෝ කියන්නේ එහෙම ඉහෙනිකට පැහිච්ච තපෝවෘද ගුණෝවෘද 6 දෙනෙක් ඉන්නවා. ඒ 6 දෙනාමත් කියා ගන්නවා මම සරුවච්චයි මම අභිසම්බෝධය ලැබුවයි කියලා. වහන්සේ මේ තරුණ වයසක ඉඳගෙන ළඟදී පැවිදිච්ච කෙනත් මෙහෙම කියනවා. ඒකට බුදුරජාණන් වහන්සේ රජුරණ දෙන කාරණාව තමයි මේ තරුණයි කියලා ශස්ත්‍රීය කෙනෙක් එක්ක සෙල්ලම් කරන්න යන්න එපා. ශස්ත්‍රීය කෙනෙක් එක්ක වැලි කෙල්ලම් වැලිසෙලියේ සෙල්ලන්න පුළුවන්. හැබැයි වරද ගත්තොත් කවදා දඬුවම කොයි තාලෙන් ලැබෙයිද දන්නේ නැහැ. ඉතින් ඒක නිසා දැනගෙන කටයුතු කරන්න ශස්ත්‍රීය කෙනා. ඉතින් ඒක හරියන්නේ කුල බේජර සලකනවා වගේ. එයාට තියෙනවා potential and possibility කියන එක හැකියාව තියෙනවා නැත්නම් විභව ශක්තිය තියෙනවා රජ වෙන්න. මොකද ඔය බ්ලඩ් ලයින් එක කියන එක අද වුණත් ලෝකේ ඉතාමත්ම උග්‍රව ක්‍රියාත්මක වෙන එකක් රාජ්‍ය තන්ත්‍රයට පත් වෙනකොට විශේෂයෙන්ම යුරෝපයේ එංගලන්තයේ සහ ඇමරිකාවේ ඒ කෙනාගේ වංශය බලන එක කේන්දරය බලන එක දැනට ඉන්න රාජ්‍ය නායකයන්ගේ වැඩක්. ඒගොල්ලෝ තීන්දුව කරනවා. මෙයාපත් වෙන්න වටනවා නැහැ. මෙයාපත් වෙන්න වැටෙන්නේ නැහැ කියලා. වට නැත්තම් හිමාසාර මොකද වෙන්නේ කියලා හොයාගන්නත් බෑ. තාමත් ජෝන් එෆ් කෙනෙඩි මොකද උනේ කියලා කවුරුත් දන්නේ නැහැ. එයා ෆ්‍රීමන්සන් වැඩ කරගෙන හිටියේ ඉතාම ජනප්‍රිය වුණා ඇත්තටම හරීම දක්ෂ කතිකත්වයක් තිබිච්ච රට්ටු ගැන ආදරය කරපු මිනිසෙක් වෙඩි තිබ්බා එනිසා ගාන්ධිතුමා බාර ගන්නකොට ඉන්දියාව ඉන්දියාවේ ඉන්දියානු රාජ්‍ය බලය එංගලන්තේ උදුරගත්තේ මුස්ලිම් මිනිස්සුන්ගෙන්. මුස්ලිම් බහුතරයක් තිබුණේ. ওই මොගල් අධිරාජ්‍යයෙන්. අරගෙන ඉන්දි එංගලන්ත කාර්යයා ආපහු දෙනකොට බලය බලය ඉදරා ගැනීමේ නිදහස් සටනේ සමසමව හිටියා මුස්ලිම් සහ Hindu අය. ප්‍රධාන වශයෙන්ම රබින්ද්‍රනාත් tagore තමයි නායකත්වය දුන්නේ Hindu පැත්තේ. එතකොට අනික් ප්‍රධාන චරිත දෙකක් විතර තිබුණා මේ මුස්ලිම් පැත්තේ මේකට දීපු රජයට ඉන්දියා ඇමරිකා එංගලන්ත රජයට දීපු බලපෑම වළක්වා ගන්න දරුවෝ ගියා. මේගොල්ලෝ ඔප්පු කරුවේ අපි ඉන්දියාකාරයෝ සමගිය කියලා. Hindu මුස්ලිම් සමගි භාවයට දෙගොල්ලෝ එකතු වෙලා කටයුතු කරනවා. මේ කටයුතු කරනකොට හදිස්සියෙන් වගේ රබින්ද්‍රනාත් tagore අභාවයේ සිද්ධ වුණා. ඒතකොට තමයි ගාන්ධිතුමා ගත්තේ. ගාන්ධිතුමා කිව්වේ මොකද්ද? අපිට බලය දෙන්න අපි මේක සාමකාමීව Hindu Muslim පවත්වාගෙන යන්නම් කියලා. දුන්නා. දුන්නාට පස්සේ තාමත් ගාන්ධිතුමා ඔය Hindu අයට නිසි බල දීම සඳහා තමන් Hindu මුස්ලිම්ලාට නිසි බල දීම සඳහා Hindu කෙනෙක් වශයෙන් කටයුතු කරන බජන් කියද්දී ස්ටේජ් එකේදී Hindu කාර්යය තමයි වෙඩි තිබ්බේ. ඊශ්‍රායෙල් හිටපු ජනාධිපතිටත් තිබ්බා. මේ හැම තැනකදීම මේක ක්‍රියාත්මක වෙනවා. වැඩි නටන්න ආවොත් මොනව වෙනවද දන්නේ නැහැ. ඒ රජුරුවන්ගේ ඉෂ්ට වෙන්න තියෙන දේ ඒක බොහෝම ඉතිහාසගත කරුණු ඒක මේ වෙනකොට හොඳටම පේනවා මේ රාජ්‍ය තාන්ත්‍රික පැවැත්ම සඳහා ජාත්‍යන්තරව පවතින මේ වැඩපිළිවෙලක් තියෙනවා ඒගොල්ලෝ බ්ලඩ් ලයින් එක බලනවා ඉලුමිනාටි බ්ලඩ් ලයින් එකෙන් එන කට්ටිය තමයි දෙන්නේ එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ මාටි මතාන්තර අධිරාජ්‍යවාදයට කතෝලික මුස්ලිම් ක්‍රිස්තියානි කොමියුනිස්ට් රාජ්‍යයට හෝ ඒවට බලය දෙනවා. දෙන්න ගියාන් පස්සේ කොහෙන් බෙල්ල කපලවත් දන්නේ නැහැ. එහෙම දෙයක් තියෙන නිසා පත් කරන්න ඕන වුණොත් <clears throat> රාජ්‍ය වංශය කෙනෙක් හොයලා මොන කුක්කෙක් හරි පත් කරනවා. උනාට පස්සේ කොනහව කට්ටිය කේන්දරේ බලවගනිනවා. ඒක ඉතින් බොහොම ප්‍රසිද්ධ කාරණාවක් අද ලංකාවේදීත් වෙච්ච දේවල් තමයි ඔය <clears throat> දුටුගැමුණු කුමාරයා චල්නිතිස්ස රජුරොත් එක්ක තාත්තත් එක්ක ගැටිලා කිව්වා ගහමු කියලා මේ මේ දෙමළ මිනිස්සුන්ට ගහන්න බෑ. උතුර ඒ තරම් බලවත් ඒකකොට. ඊට පස්සේ ගිහිල්ලා ඇඳේ වක්තු වෙලා බුදියා ගත්තාට පස්සේ තමයි කිව්වේ ඔගේ දිගෑරලා බුදියා ගන්න කර කොහේ දිගෑරලා බුදියන්ද උතුරින් හැඩි දෙමළු දකුණෙන් මහමූද මට කකුල් දෙක දිගෑරලා බුදියන්න බෑ කියලා. එතකොට විහාර මහදේවි දැනගත්තා මේක පොඩි ආරණක් නෙවෙයි කියලා. පස්සේ තාත්තට ගෑනුව දුන් දීලා පැනලා ගිහිල්ලා කොත්මලේ හිටියේ කොත්මලේ ඉන්න කාලේ මේ කපපු වතුර ඇලවල් වගා කරපු දේවල් තාම තියෙනවා. ඒ කුමාරයා හිටපු කාලේ. ඉතින් එතකොට කම්මලට ගිහිල්ලා කම්මල් කාර්යෝ කියන්නේ රජපෞල නෙවෙයිනේ. ඒ ගෙදෙට්ට ගිහිල්ලා කියලා තෙනවා මට මේ කුඹරක් කරන් තියෙනවා මේ උදැල්ල හදලා පිට ගහලා තියපන් කියලා. ඉතින් අවල් දවසට එන්නේ කියලා කිව්වද හදලා තිබුණේ නැහැ. දෙක ගියා හදලා තිබුණේ නැහැ. තුන්වෙනි දවසෙත් අදිෂ්ඨාන කරගෙන ගියා කුමාරයා. මෙයා විතරයි දන්නේ මෙයා කුමාරයෙක් කියලා. මේක හරිනම් මං එනකොට උදැල්ලත් ඇවිලා මිටත් ඇවිලා තියෙනවනේ කියලා. ගියා කම්මල්කාරය ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ ගෑණි කලු මනුස්සයර කතා කරලා කිව්වා ඔබ වැඩක් බාරගත්තා නම් කරපන් මිනිස්සු අන්නර ඊලන්දාරි ඇවිල්ලා ඉන්නවා මේ උදැල්ලගෙන යන තුන්වේ දවසේ ආනේ ඕක රජ වෙලාම අවුල තියන්න තිබයි යන්න ගියාපයි යන්න කිව්වලු. රජ වෙලා අරුව උල තියලා කලුව කසාද බැන්දා. දුටුගමන කුමාරයා. එදා කියපු වචනේට ඕකා රජ වෙලා මහා උල තියන්නේ. උල තිබ්බා. උල තියන්න වෙනවට නෙවෙයි. මේ මේ රජ කෙනෙක් එක්ක සෙල්ලම් කරන්න එන්න එපා. කවදා කොයි වෙලාවේ ග්‍රහය කරකිලා ඉති කියන්න දන්න. ඉතින් ඒක ඇත්ත කුල බේදයක් පැත්තක්. නැත්නම් දෛවෝපගත සිද්ධියක්. හැබැයි රාජ්‍ය තන්ත්‍රයනේ. ඊට පස්සේ විධායක බලතල් ලැබුණාට පස්සේ ඕන කෙනෙක් පිළිබඳව තීන්දුවක් කරන්න පුළුවන්. ඒ නිසා ශස්ත්‍රීය කුමාරයෙක් ගැන අව탁සේතු කරන්න එපා. න උඤ්ඤාතබ්බෝ න පරිබෝතබ්බෝ. පරිභව කරන්න එපා. සෙල්ලම් කරනකොට ඒ කුමාරයා පරදින්න පුළුවන්, ඊවල දිනන්න පුළුවන්. අයියා අයියා ලොකෝයි කොහොම කරන්නේ? කුමාරයත් එක්ක සෙල්ලම් කරන්න එන්න එපා. ඒ නිසා ශස්ත්‍රීය කුමාරයත් එක්ක පුංචි කියලා, දහරයි කියලා, බාලයි කියලා අව탁සිරු කරන්න එපයි කියලා දැන් රජ්ජුරුවන්ට රාජ්‍ය තාන්ත්‍රික නැත්තම් රාජ පොතට යන්න ඕනේ කර්ණමේ බුදුරජාණන් ශ්‍රී උගන්වන්නේ. මෙවුව ඒ බුදු પરම්පරාවෙන් ආපුවා. රජ කෙනෙක් දත යුතු දේවල්. රජුරන්ට කියනවා මහරජ මේ ක්ෂත්‍ය කෙනෙක් ධාරයයි කියලා අවඥා කරන්න යන්න එපා. ඒ වගේම පරිභව කරන්න එපා. ඒ වගේම උර්ගයා සර්පයා විසකෝර සර්පයා ඊටාම පුංචි. ඌ පුංචි කියලා සාක්කු වෙලා ගන්න යන්න එපා. අත ගහන්න යන්න එපා. පුංචි වුණත් ඒ විස ටික ඇති. ඒක නිසා උර්ගයා කියන්නේ කළු නයා කියලා තමයි සාමාන්‍යක සඳහන් කරන්නේ. ඒ සර්පයා පුංචි තාමත්ම පුංචි. විශාල සර්පයක් නයි ඉතින් කවුරුත් හීනෙමුත් බය වෙනවා. මම පුංචි කියලා සර්පෙත් එක්ක සෙල්ලම් කරන්න යන්න එපා. ඌට ඌට ඩිස්ටන්ස් එක තියලා කටයුතු කරන්න. ඌගේ ඌගේ ඉඩ තියලා කටයුතු කරන්න. ඌ අර යම් ප්‍රමාණයකට දැන් ඔය යට පොළඟා වුණත් පොළොන් තෙලිසා වුණත් ඌ ඇකිලිලා ඉන්න වෙලාවේ ඌගේ ශේෂ්ත්‍රයක් තියෙන වටේට අඟල් 6ක විතර පුළුවන්. ඒ තැනට ආවනම් ගහන කොයිලාද හොයන්න බෑ. ඒ ඇකිලිලා ඉන්නේ මෙහෙම ගහලා ගන්නකොට ප්‍රමාණ කිය ඒ ඒ තරම් වේගෙන් ගහනවා. අල්ලන්න බෑ. ඉතින් ඒ මට්ටමට යන්න එපා. ගියොත් ආය නඩු නැහැ. ඔය නිකන් සර්පයාට නම් සම්බන්ධ නෑ ඒක. ගම්වල තියෙන කතාවක් තමයි ඔය බෙන තියෙන ගස් කපනකොට ඔය බෙන ඇතුලේ ඉන්නවලු ජීවි මකුළු. ඒ ජීවි මකුළුව පොළොව පොරෙන් ගහනකොට ඒ පොරෝ පාර දිගේ ඇවිල්ලා මිට තියෙන අත කාලා ආය බෙදේ ඇතුළට යනලු පොරෝ ගහන පාරට. ඒ තරම් වේගයක් ඌට තියෙන ඒ වෙලාවේ. ඒක උගේ ඒ ඒ ජන්මාන්තරගත ශක්තිය. මම මේ කතා කරන්නේ උරගයෙක් ගැන. ඒ උරගයාට කියන්නේ රෙප්ටිලියන් කියලා. ඒ රෙප්ටිලියන්ස්ලයි ඔය බ්ලඩ් ලයින් එකයි අතර විශාල සම්බන්ධයක් කොන්ස්පිරසි තියරිකේ උගන්වනවා. ඒ රාජ්‍ය පරම්පරාවේ තන්ත්‍රයේ ඉන්න අයට අමුයෙන් ඕන කෙනෙක් මස් කන්න පුළුවන්. උරගෑට වගේ. උරගෑ කනකොට කෑලි කපලා මේ පීයක් අරගෙන ගෑරුප්පෙන් කන්නේ නෑනේ. පණ තියෙන එක එහෙම ගත්ත චරස් කාලා කෑවා. ඒ වගේ තමයි අද රාජ්‍ය තන්ත්‍රයේ ඉන්න මේවා කියලා නිකන් ඇති වැඩක් නෑ. රාජ්‍ය තන්ත්‍රයේ ඉන්න අයට අවුරුදු ගානක සැරයක් ඒ වගේ පොඩි දරුවෙක් කපලා මසුයි, කැවුත්තයි, ලේ පිට කන්න ඕනයි. කාලා තමයි මේගොල්ලෝ පොරොන්දු වෙන්නේ අපි රාජ්‍ය තන්ත්‍රය අපි කාටවත් රහස් හෙලි කරන්න ඕනේ අපි මේ වැඩේ කරනවා කියලා. ඉතින් එව්වා පසුගිය ටිකේ හෙලි කරලා මාත් කියවන්න පටන් ගත්ත පොත් කියවනකොට. ඒතකොට ඉතින් හුඟක් වෙලා තරහ තමයි එන්නේ. මේ මිනිස්සු මේ තව කෙනෙක් මරාගෙන කන ඇමිග්දලාව තියෙන අපේ මොලේ මැද තියෙනවා උරග මොලේ. ඒ උරගමලේ දියුණු වෙන්නේ නැති වුණොත් ඒ කියන්නේ ෆ්‍රී ෆ්‍රන්ටල් ලෝබ් එක දියුණු නැත්තම් දැකපු ගමන් ඕන කෙනෙක් කපන්න පුළුවන් මරන්න පුළුවන් බනින්න පුළුවන් අර මේ ඇමිග්දලාව ක්‍රියාත්මක වෙලා ඇමිග්දලා කියන්නේ උරගමලේ ඒක මොලේ මැද තියෙන්නේ හරියට මේ මාපටැංගිල්ල යට කරලා ඇඟිලි ටික වැහුවා වගේ මාපටැංගිල්ල වගේ තමයි තියෙන්නේ ඇමිග්දලා මොළ දෙකක් තියෙන දෙකේම. ඉතින් අන්නේ ඒක වැඩුණොත් එයා ළඟ තියෙන උරග ගතිය. ඒක අත්‍යවශ්‍යයි කියනවා රාජ්‍ය තන්ත්‍රයේ. අය කිසිම අනුකම්පාවක් එකක් මොකක්වත් නැහැ. රාජ්‍ය නීතිය තියෙනවා, රාජ්‍ය බලය තියෙනවා කරනවා. ඒ නිසා මේ උරගයා සහ රාජ්‍ය තන්ත්‍රය පිළිබඳව මේකේ තියෙන කතාව ඔය මේ කතාවෙත් එහෙම නැත්නම් ඔය කොන්ස්පිරසි තියරි එකත් මොකක්ද සම්බන්ධයක් තියෙනවා. ඒගොල්ල කියනවා වෙනම වීඩියෝ එකක් හදලා තියෙනවා විනාඩි 5ක රාජ්‍ය තන්ත්‍රයේ උසස් රාජ්‍ය නායකයෝ ටෙලිවිෂන් එකේ ඉස්සරහා බොරු කියනකොට ඇහැ නිකන් බල්ලගේ ඇහැ වගේ උරග ඇහැකට පුංචි වෙලා හිටිනවා. ඒක ඒ වෙනකොට එයා එක පාට කැමරාවෙන් එහා පැත්තට මුණ බලනවා. ඊට පස්සේ ප්‍රවෘත්ති කියවන නිලධාරීන් නැත්තම් ප්‍රවෘත්ති සංදර්ශනය පවත්වන නිවේදක නිවේදිකාවන් පච කියනවා. ඒකල හොඳටම දන්නවා මේ කියන්නේ බොරුවක් කියලා. චන්දල බොරු කියන්නේ ඒ කියනකොට ඇහැ උර ගැහක් හැදෙන හැටි වගේම දැන් තියෙන අවතාර ප්‍රොජෙක්ට් එකේ ඇමරිකාවේ පෙන්වන ෆිල්ම්ස් වල පෙන්වන්නෙම ඇහැ පුංචි කරලා තමයි පෙන්වන්නේ. ඒ සතාගේ ඇහැ නිකන් බලලාගේ ඇහැට ආලෝකයක් වැටිච්ච ගමන් ඒක අර ඉරක් වගේ වෙනවනේ අනික් වෙලාවට රවුම් වල තියෙන්නේ. ඒක තියෙනවා උරගෙන්ගේ. ඒකයි රාජ්‍ය තාන්ත්‍රික යන මොන් කවදාවත් විශ්වාස කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි ළඟ මිනිස්යන් අතර ඔය රජ්ජුරුව වගේ පැටවුත් තියෙනවා. උරග ගණේ කට්ටියක් තියෙනවා. භාවනාව පටන් ගන්නකොට අපි පටන් ගන්නේ උරග ගණේන් තමයි. අපිට ඕස්සලංගේ මැස්ස යන්න බෑ මැස්සක් ආවත් කැස්සක් ආවත් ඇස්සක් ආවත් අපි බයිනවා භාවනා කරන්න බෑ සද්ද වෙනවා නැත්නම් මගේ හන්දිපත්තු දා තියෙනවා මට වේදනාව එනවායි කියලා අර පුංචි දෙයක්වත් නුරුස්නා ගතියක් හොඳට තේරෙනවා මේ විශේෂම විපස්සනා කරනකොට ඒ නිසා අපිට දැනගන්න පුළුවන් වෙන්නේ අපි මේ කතාවේ මේ ධාර සූත්‍රයේ කියන කාරණා භාවනාවට ලං කරගත්තොත් පටන් අර ගන්නකොට අපිට දකින්න පුළුවන් වෙනවා පුංචි දෙයක් ආව නුරුස්නාසුළු ගතියක් එනවා හරියට වනමුකේ පය දුවාට පස්සේ ඒක රිදෙනවා වගේ. ඉතින් ඒක නිසා ආරම්භක යෝගාවචරයට පුළුවන් තරම් පහසුකම් ටික දෙනවා. ඒ හැම ටිකක් හයි වෙනකම්. එහෙම කරලා කරලා තමයි එයා යම් ප්‍රමාණික කැස්සක් යම් ප්‍රමාණික වැස්සක් යම් ප්‍රමාණික මැස්සෙක් හිටියට භාවනා කරන්න පුළුවන් තත්ත්වෙට ගේන්නේ. ඒ නිසා භාවනා මධ්‍යස්ථාන හදනකොට සහ පවත්වනකොට නිශ්ශබ්ද පරිසරයක් ඉල්ලනවා අපි. ඒ වගේම වනගත දර්ශනයක් පෙන්නනවා. කාම අදහස් ඇති නොකරගන්නේ. ඒ වගේම එකිනෙකා අල්ලාප සල්ලාප කිරීමෙන් නතර වෙනවා. මොකද හේතුව ඒකෙන් කාම කෝප වෙන නිසා. නමුත් ඒ යෝගාවචරයත් එන්න එන්නම එන්න එන්නම වර්ධනයක් වෙන්නේ නැත්නම් හැමදාම ප්‍රචෝදනා තියෙනවා. ඒ නිසා භාවනා මධ්‍යස්ථානයෙන් භාවනා මධ්‍යස්ථානට යන කට්ටියක් ඉන්නවනේ. වැඩිම අරකෙන් මේකට යනවා මේකෙන් ඒකට යනවා අර කර්මස්ථානෙ කරනවා මේ ගුරුවරත් එක්කත් කරනවා. ඉතින් ඒගොල්ල දිහා බලනකොට පේන තියෙන ඒගොල්ලන්ට ඒ භාවනා මධ්‍යස්ථානයේ යනකොටම හරිය ආසයි. අප්පා මේක නම් හරිම හොඳයි. හැම පහසුකක්ම දීලා තියෙනවා කියලා පේනවා. දවස් දෙක තුන යනකොට එපා වෙනවා යනවා. ඉතින් මේ අචංචා ගාක් ඔය වගේ බටහිර අයට නැත්නම් සුදු අයට මහානකම දීලා ඒ කටයුතු කරපු කෙනෙක් උන්වහන්සේ කියලා දෙන සුද්ධෙක් මහානකම් කරන්නේ අවුරුදු 3යි. ඊට පස්සේ ජීවිතවල. ඒ කියන්නේ ඒ කටේ ලොකු දෙයක්වත් නැහැ. කසාදයක් නම් අවුරුදු 3ක්වත් හිටින්නෙත් නැහැ. ඒක දික් කසාද වෙනවා. එහෙම නැත්නම් හරි ලැජ්ජයි උන්ට. ඊට පස්සේ ලියනවා මම සිවුරු ඇරපු අසවලයි කියලා උපාධියක් වගේ තමයි ලියන්නේ. ඒකල කියනවා මේගොල්ලෝ ලෝකේ ඉන්න හැම ගුරුවරයෙක්ම දොස් කිය කියා පොත් ලියනවා. ආ අතෙන්ද ගියානේ යාට භාවනාවක් නැහැ එතන මේ. මේ මේ විදියට කටයුතු කරන්න එතන ගසා කෑම කරනවා දවල් මිගෙල් රෑ ඩැනියෙල් කිය කිය ඔබ තමයි ලියන්නේ. ඉතින් කියනවා මේ හැම තැනම යාට යනකොට ගඳයි. මොනවා හරි ගඳක් තාලදින්. ඉතින් බලනකොට එයාගේ බෑග් එකේ බලු බෙට්ටක් තියෙනවා. බෑග් එක අරගෙන යන්නේ දවස් තුනකින් බෑග් එක දිගාරලා බලනකොට එතනත් බලු ගඳයි. අනිත් තැනකට යනවා. බෑග් එක උස්සන්නේ. එතනක් ගිහිල්ලා දිගෑල්ලා කුඩාරම් බලනකොට ඔන්න ගඳයි. බලනකොට එයාගේ ගමන් මල්ලේ තියෙන බලු බෙට්ටක් ගැන කතා කරනවා. ඉතින් ඒ වගේ භාවනා කරන කෙනාට මේ උරග ගතිය තියෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ භාවනා කරන්න කරන්න මොලේ ස්ට්‍රක්චරල් චේන්ජස් වගේක් සිද්ධ වෙනවා නැත්නම් ව්‍යුහාත්මක වෙනස්කම් සිද්ධ වෙනවා එකක් තමයි ඒ උරග මොලේ කේන්චි වෙන්න පටන් ගන්නවා එnde එnde එnde පුංචි වෙනවා ඉස්සරහට තාර්කික මනස කියන මේ ඇඟිලි හතර වගේ නැමිලා එන ෆ්‍රී ෆ්‍රන්ටල් ලෝබ් එක වැඩි වෙලා උරගමලෙන් ගන්න හැම තීන්දුවක්ම අර ඉස්සරහා ප්‍රීෆ්‍රන්ටල් ලෝබ් එකේ නැත්තම් ක්ෂීරපායි මනසෙන් තීන්දුව කළා තමයි එළියට දාන්නේ. ඒකෝර ක්ෂීරපායි මනස නිකන් බයලජ්ජා දෙක වගේ. උරගමුලය කියලා කියන්නේ බයලජ්ජා නැති එකක් වගේ. ඉතින් ඒක තමයි අද දැකලා තියෙන්නේ භාවනා කරනකොට ඇතුලේ විශේෂයෙන් මොලේ හිත තියෙනවා කියන වගේ අදහසකින් නෙවෙයි බටේ චින්තනය යන්නේ. එතකොට මොලේ ඇති වෙන වෙනස්කම් දැන් මනින්න පුළුවන්. ඉස්සර ඒගොල්ලෝ උරගමලේ මොනලසේ මොළයේ මිග්දලාවේ පුංචි වීම දකින්ද එක දිගට මාස 3ක්වත් භාවනා කරන්න ඕන කියන වගේ රළු උපකරණ තමයි තිබුණේ අද නැහැ. අද ඒක පැයක් භාවනා කරනකොට කොච්චරක් ඒක Tamanගේ අතීත විනිශ්චය කිරීම වලට ආවේග දමනය කර ගැනීමට උදව් වෙනවද ඇමිග්දලාවේ පුංචි වීමට සහ ප්‍රීෆ්‍රන්ටල් ලෝබ් එකයි අනික් කෝටෙක්ස් එකයි ලොකු වෙන්න උදව් වෙනවද කියලා ඒක නිකන් එක්ස්රේ එකක් අරන් දෙන්නා වගේ දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද කමඨාන් සුද්ධ කිරීමට ෆන්ක්ෂනල් MRI මැෂින් එකකට දාලා ගන්න පුළුවන්. ආය කවුරුත් කමඨාන් සුද්ධ කර ඉන්න ඕනේ නැහැ. ඒ විනාඩි 40ක් භාවනා කරා නම් විනාඩි 40ක් දෙන්නත් බෑ ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකේ. විනාඩි 40ක් ගන්න ඊට වැඩිය පුංචි EEG මැෂින් එකේ. අපි ළඟ තියෙනවා ඊටත් වැඩිය පුංචි එකක් brain wave start කියලා. ඒකේ විනාඩි 40 භාවනා කරනකොට අපිට කියන්න පුළුවන් ඒ මේ ගාමා කිරණ නතර වෙලා තීටා කිරණ වල ඇතිවෙන වෙනස්කම් ටික. අපි මෙහි ඉන්න සංඝයා වහන්සේලා 18 නමක විතර කරලා මේ ලංකාවේ තියෙන වෛද්‍ය වෘත්තීය සංගරාවක පළ කරලා තියෙනවා. දැන් කරගෙන යනවා පහුගිය ටිකේම කරන්න බැරි වුණා කැමැති අයට ඉදිරිපත් වෙලා පොඩි නිකන් මේ අර ගෑන් ළමයි දාන එලිස් බෑන්ඩ් එකක් වගේ බෑන්ඩ් එකක් දාගන්න විතරයි තියෙන්නේ මුලිය වැඩ කරන හැටි බලන්න පුළුවන් මේකෙන් වෙන්නේ ඒ උරගමනේ වෙනසක් ඇති වෙනවා නමුත් මෙතන කියන්නේ ඒ උරගයාගේ ගතිය එහෙමයි ආය වහපියක් නෑ ළඟට ආවනම් ගහන්නේ විදුලි වේගයෙන් ඒ වගේම ඇති වෙන බරපතල උග්‍ර ප්‍රෝටීන් අංශු වර්ගයක් දාන්න ඇඟට. දාපු ගමන් දාපු ඒ වැද්දේ ඇඟට ගියොත් එතන ඒ වටේ තියෙන ඒව දිරව ගන්න බෑ. ඒ ප්‍රෝටීන් අංශු ආධාරයි. ඒකෙන් කරන්නේ වටේ තියෙන මස දිරවනවා. ඒක කියන විදාදිය කියලා. ඒ මොකද අමු මස් දිය කළා දානවා. ඊට පස්සේ ඒක ගියොත් හෘද වස්තුවට හෝ ලේ කැටි ගහලා මොළයට ගියොත් ලේ කැටි ගහිලා ශරීරේ පුරාම පැතිරෙනවා. ඒ ටික කරගන්නේ අපේ ඇඟ. සත්වයා කරන්නේ අර පුංචි විෂ ටිකක් දාන එක තමයි කරන්නේ. ඉතින් ඒ නිසා සර්පයා පුංචි කියලා සලකන්න යන්නත් එපා. ඒ වගේම සර්පයා සර්පේක ඇසුරු කරනවා නම් වලිගෙන් අල්ලන්නත් එපා. පුළුවන් තරම් ටිකක් දුරින් වැඩ කරන එක හොඳයි. තුන්වෙනි එක තමයි අග්ගි. ගින්දර. ගින්දර පුංචි කියලා පොඩි කියලා ගින්දරට උඤ්ඤාතබ්බෝ නො පරිබෝතබ්බෝ අවඥා කරන්න එපා. එහෙම නැත්නම් පරිභව කරන්න එපා. කොයි වෙලාවෙන් එක පුංචි ස්පාක් එකකින් සම්පූර්ණ පිපිරීමක් ඇති කරන්න පුළුවන්ද දන්නේ. අපි දන්නවා අත් බෝම්බ එක තියෙන විස්තරේ, අපි දන්නවා ඩයිනමයිට් එකක් පත් වෙන වෙන වැඩේ, එහෙම නැත්නම් ගල් වෙඩියක් දානකොට කරන වැඩේ මේ පුංචි ස්පාක් එකක් විතරයි අවශ්‍ය කරන්නේ. ඒකෙන් දෙන වේගයට අන්තිමට ඕන ජප් පුපුරලා අරින්න පුළුවන්. ඒ නිසා <clears throat> ගින්දර විශාල වෙන්න ඕනේ සාමාන්‍ය දැන් ඉන්නේ ඉස්සරහට ඉඩෝර කාලයක් නේ. ලංකාවේ ඒක අඩුයි. නමුත් ඔය ඕස්ට්‍රේලියා වගේ රටවල් වල ඒ ගින්නකට කොච්චරද කියනවා හඳුන් කූරක් පත්තු කරන්න දෙන්නේ පහනක් පත්තු කරන්න දෙන්නේ කෙරුවොත් ඕනම කෙනෙකුට 119 කතා කරලා කියන්න පුළුවන් අසවල් තැන හඳුන් කූරක් පත්තු වෙනවා කියලා. මේ කොයි වෙලාවෙක පැතලා යනවත් නැහැ. අර ඈත කන්දක තියෙන ගින්නක ඒ ගිනි දඹුව ඇවිල්ලා වැටිච්චාම පිහිල්ලට පිහිල්ල කොහොමඩක්වත් කොළ එකතු වෙලා තියෙනවා. අදලා තියෙන තනිකර යකඩේ. වහලෙම හදලා තියෙන යකඩේ. කොහොමනවත් මුළු ගේම ගිනි ගන්න. ආයේ මේ කෑලි මොනවත් හොයාගන්න වෙලාවක් ඉන්නේ නිකම් සුස් ගාලා පාවඩමක් පිච්චිලා ගියා වගේ තැම්බිලා ගියා වගේ යනවා. ඉතින් එතකොට 200 300 මිනිස්සු මේ ගෙවල් ගිනි ගන්නවා. වතුර මේ ගියපාර ඕස්ට්‍රේලියාව වෙච්ච වැඩේදී වතුර බවුසර් අරගෙන ගියා. ඇති වෙච්ච සුලිසුලකට වතුර බවුසරේ උඩ ගිහිල්ලා හරවලා ගහපුවාම ඔපරේටයි ඩ්‍රයිවර් ඔපරේටයි ක්ලීනර් දෙන්න මැරලා ගියා. සම්පූර්ණ වතුර පිටිච්ච බවුසරේක මේ ගින්නෙන් ඇති කරන සුලිසුලකට උස්සගෙන ගියා. වහලෙ පිටින් යන්නේ. ඉතින් ඒ නිසා ඒක පටන් අර ගන්නකොට සිගරට් එකක් ඇති. එහෙම නැත්නම් ওই දුම් පරීක්ෂාවක් කියලා එකක් කරන්නේ වාහනවල. දුම් වලින් බැරි වෙලා හරි ස්පාර්ක් එකක් පිට වෙනවා. ස්ටාර්ට් කරනකොට දුම පිට වෙනවා නම් ඒ හොඳටම ඇති. ඒ ඒ පොඩ්ඩෙන් ගින්නක් හට ගන්නවා. අරගෙන ඉවරලා හැරෙන්න බෑ. ඔය පර්ත් වල යචන් බ්‍රහ්මින්න තන ඒ ස්ථානයේ ඉතින් ඒගොල්ලෝ කරන්නේ ගිනි ගන්න දේවල් ඔක්කොම එකතු කරලා ගිනි කියලා විසිකොල දානවා. ඊට මේ වටේට වාහනයක් යන තරමේ පාරක් තියෙනවා. එහා පැත්තේ ගිනිගත්තොත් මේ පැත්තටපත් වෙන්නේ නැති වෙන්නේ. ඒ නිසා සුමානකර සැරයක් ඒකේ ට්‍රැක්ටරයක් ගිහිලා බලන්න ඕනේ පාර පිරිසිදුද කියලා. ඒ තියෙනවා ඒ අර ගස් ඒ ගම්ට්‍රී එක ඒකේ පොත්ත ඉතුරු වෙනවා මැද මේ පොහොර එකතු වෙනවා. ඒ කියන්නේ ගහ දිරලා. ඒක තමයි ඔය කළු විශාල අර මේ කොකටුවා හැම බිත්තර දාන්නේ. ඒකට ගිනිගත්තොත් අර වටේ පොත්ත දිගේ දුම යන්නේ චිමිලියකින් යනවා වගේ. උඩට විදින්නේ වෙඩි බෙත් එහෙම නැත්නම් මේ මල් වෙඩි වගේ. මොන්න තාලෙන්වත් බේරන්න බෑ. කොයි අතට යයිද කියන්න බෑ. ඉතින් අපේ සංඝයා වහන්සේලාත් ඉඳලා තියෙනවා මං හිතන්නේ. නැත්නම් අපේ සිංහල සංඝයා වහන්සේලාත් අත්දැකලා තියෙනවා. අර පොඩි ගිනි ගොඩක් එකතු කරලා පොල්ලතු අරම ඔක්කොම මැද පිටියක දාලා ගිනි තිබ්බා ගියා. ගින්දර ගියා. ගියාට පස්සේ ආය නතර කරන්න බෑ. එතකොට එන්නේ හෙලිකොප්ටර් එක බවුසරයක විතර වතුර අරගෙන. හෙලිකොප්ටරේ තියෙන වතුර දාන්න ඉස්සෙල්ලා වාෂ්පීකරණය වෙලා යනවා. කොච්චර දෝ ගාණක් ගෙවන්න උනා. මොකද කෝල් කරන්න නැතුව බෑ කවුරු හරි කෝල් කරනවා. කිරුවට පස්සේ ආයේ ඒගොල්ල බඩු තියෙනවා වැඩිත් කරනවා. ගාණ කොච්චර වේද කියන්න බෑ. ඉතින් ඒ තරම් මේ පොඩි ගින්නට නොසලකා හැරියලා ලංකාවේ එහෙම ඉච්ච වැඩි ගණන් ගන්නෑ. ලංකාවේ බය වෙනවනම් අපි බය වෙනවනම් පෙට්‍රල් ෂෙඩ් එකක් ගාව විතරයි. අපි ගිනි පාවිච්චි කරන්න එපයි කියලා කියලා තියෙනවා. මොකද පෙට්‍රල් වලට ගින්දර තියන්න ඕනේ නැහැ. අඟල් ගාණක් ලඟ වෙනකොට බග්ගාල අල්ලනවා. පෙට්‍රල් ගෑස් එකට. එතනින් ගියාම ඔය LP ගෑස් වගේ දේවල්. ඒතර මගේ යාළුවෙක් තාත්තා වැඩ කරේ ළඟම. ඉතින් ආයේ පෙට්‍රල් බැරල බැරලයක් ගෙදර ගෙනිච්චා මේ මේ ඉවර වෙච්ච එක. නංගි යාළුවගේ නංගි මේකේ මොනවද තියෙන බයන්ට කුප්පි ලාම්පුව මෙහෙම ලං කරා. මේක ඇරලා තියෙනවා. ඇතිවෙච්ච සද්දේ බැරල් එක පිපිරිච්ච පිපිරිල්ලට කෙල්ලගේ මූණ සම්පූර්ණයෙන්ම හැම පිච්චිලා ගියා. සම්පූර්ණ බැරල් එක පිම්බිලා හිටියා. පැණිදිනේට අනකන් සද්දය වුණා. ගහපුවාම බැරල් එකට ගියා පල්ලෙහාට පෙරලිලා. මොකද මේ ඉටිපන්දමක් හරි ලාම්පුවක් හරි ලං කරලා මේ මොනවද තියෙන්නේ කියලා බැරල් එක තරම් උස නෑ නංගි. බිල්ල නමාගෙන දැම්මා. මූණ පිච්චිලා ගියා. ඉතින් ඒකේ ඒ තියෙන අනතුර කොහොමඩක්වත් පේන්නේ නැහැ. ඒ නිසා ඔය විදුලි උපකරණ නැත්තම් ගින්දර පොඩි උන්ට අල්ලන්න දෙන්නේ ඒ අල්ලන්න දෙන්නේ නැත්තේ පොඩි කට්ටිය දන්නේ නැහැනේ මේකේ අනතුර. එහෙම නැත්තම් මේ ඉන්ධන ලං වුණොත් වෙන්න තියෙන අනතුර දන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා ඒව අයින් කරලා තියෙනවා. නමුත් දැන් මේ තාක්ෂණයත් එක්ක යන්න ගියාම හැම දෙයකටම වගේ වෙනදට වඩා ලංවීමක් තියෙනවා. දැන් විදුලිය වුණත් ඉස්සර වයරින් කරනකොට වයර් දෙක අඟලක් ඈතින් කියලා තමයි පරණ කච්චේට වල තාම තියෙන පරණ වයරින් එක. වයර් දෙක ලං කරන්නේ නැහැ. මොකද නිකන් හරි ලක්කුණු ලං වුණොත් ගිනි ගන්නවා. දැන් නැහැ. වයර් දෙකම යන්නේ මේ එකම කේසින් එකේ. ගෑ වුණොත් ඉවරයි. නමුත් දැන් එන්නේ එන්නේ එන්නේ අර විදුලියට ඉස්සර තිබුණ බය නැහැ. 230 වුණත් බය නැහැ. දැන් ඇමරිකාවේ 120 තියෙන නිසා ඒක අතින් ඇල්ලුවත් ප්‍රශ්නයක් නැහැ. දැන් ස්පාර්ක් එකක් වෙන්න 12 වෝල්ට් බැටරියක් ඇති. ඒ බැටරියෙන් එන පුංචි ස්පාර්ක් එකක් වුණත් වැඩිට ඇති. ඉතින් ඒක නිසා ඒ ගින්න පිළිබඳව බුදුජාණන් වහන්සේගේ දැනුම තේරුම් ගන්න පුළුවන් රජ කෙනෙකුට හෝ උරගේකට හෝ ගින්නකට පුංචි කියලා නොසලකා ඉන්න එපා. ඒකට අපි පරතරේ සකස් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕනේ ලබ්බට තිබ්බට පුහුලට තියන්න එපා. දැන් මේ වගේ තැනක අපි පොඩි දරුවෝ ඉන්නවා කියලා හිතලා නෙවෙයි තියෙන්නේ. කොයි දේත් වගේ තියෙනවා. ඉතින් අත තිබ්බොත් අවුල් කරගන්න. ඒක කරන්ට් වදිනවා එහෙම නැත්නම් අත පුච්ච ගන්නවා. ඉතිකට වගේ කියන්න බෑ. දැන් පිටරටක නම් මේ වගේ තැනක එලි කරුවටවත් දඩ ගන්න. පොඩි ළමයින්ට කිසිසේත්ම පොඩි ළමෙක් ඉන්න තැනක මේ ඒ ගින්නක් වගේ දෙයක් කරන්න බෑ. කරනවා නම් ඒකට අවශ්‍ය ආරසා විදි විධාන දාන්න ඕනේ. ඒ නිසා ඒ ළමයින්ද සර්පෙක් දකින්නවත් හම්බෙන්නේ නැහැ. ගින්දරක් අත ගන්නව හම්බ වෙන්නේ නැහැ. ඒ මොකද ඒ තරම්ම තාක්ෂණයේ විසි ළමයි යාත් කරලා තියෙන්නේ. පොඩි ළමයි කියලා කියන්නේ අමුතුම සත්තු జాතියක් විදිහට තමයි හදාන්නේ. දැන් කඩුවලට ගෙනාට පස්සේ අපි උන්ලව ගිනි ගසවනවා, උන් වතුරට ඇදලා දානවා. ඉතින් අර අම්මලාට තාත්තලාට තාම ලංකාවේ ඉන්න අම්මලා තාත්තලා පිටරට කට්ටියට වගේ පොඩියම් පිළිඳ ලොකු බයක් තියෙනවා. උන්ට හැදෙන්න කවදාකවත් අත ගන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් දී ඇති තත්ත්වයන් නැත්නම් අපි ගින්නට හුරු කරන්න ඕනේ. මේ සර්පයොත් එක්ක ජීවත් වෙන්න දැනගන්න ඕනේ. ශස්ත්‍රීය කට්‍යයත් එක්කත් අපි සෙල්ලම් කරන්න ඕනේ. ඒගොල්ලත් දිනප ජය පරිදි බෙනින්දා කරන්න යන්න එපා. ඒ අන්තිම එක තමයි මේකේ වැදගත් දේ භික්ෂුවත් මේ ඊයද පැවිදි උනේ තාම කලු කෙස් කියනවායි කියලා භික්ෂුවක් පහත් කරලා සලකන්නේ. වාද ඇත්තටම මෝඩ එහෙම නැත්නම් ආපත්‍ය සහිත භික්ෂුවක් වෙන්න පුළුවන්. හෙට අදිෂ්ඨානයක් කරගත්තොත් හෙට මාර්ගඵල ඥාන සඳහා හෝ උසස් ගුණධර්ම වඩන්න කිසිම පමාවක් නැහැ. ඉතින් ඒක නිසා භික්ෂුන් වහන්සේලාත් එක්කත් අත තියන්න බයයි. ඒක ගිහිය ළඟ තියෙන සාමාන්‍ය බයක්. දැන් බුදුම වගේ රටක් ගත්තොත් හැම ගිහියෙක්ම පැවිදිලා උපවිදිච්ච අය. නිසා ඒ කෙනෙකුට ඕනම වෙලාවක සංඝයා වංශය දාන වළඳනවන මොනවද ගෙනත් දෙන්න ඕන කියලා පවන් අත්තක් ළඟට ඇවිල්ලා පඩික්කමක් ළඟට ගෙනල්ලා පාත්‍රේ හොදලා දීලා ඒ කටයුතු ටික කරනවා. ඒ වගේම යම් වෙලාවක කප්පියම් කරන්නේ නැතුව වළඳනවා දැක්කොත් පිනිෂ කරනවා. මේ සංඝයා වංශයට තේරෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා ඒ ඒ රටවල් වල ඉන්නකොට අර පුරුදු තාලෙට ඉන්න එක ලාභයි. මොකද හැම කෙනාම සිවුරු ඇරලා තියෙනවා. ඒ නිසා පැවිද්දා සහ ගිහි අතර වෙනස අඩුයි. මොකද ජීවිතේට තුන් සැරයක්වත් පැවිදි වෙලා උපවිදි වෙනවා. දැන් ලංකාවේ තියෙන යාව ජීව ක්‍රමයක් තැන් තැන් වල තියෙන ඇත්තටම తాවකාලික පැවිද්දත්. අන්න එතකොට පැවිදි වෙන්න ඉස්සෙල්ලා මමත් පැවිදි වුණාට පස්සේ මමත් ගත්තාම ඒ පුද්ගලයා තුළ විශාල පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඒක හරි ආශ්චර්යවත් පරිවර්තනයක්. පැවිදි වෙන්න ඉස්සෙල්ලා අම්මා නැත්තම් තාත්තා නැත්නම් ලොකු අය නැත්නම් ලොකුවක් ඇවිල්ලා අටපිරිකරක් අතර දීලා එයා එයාට අටපිරිකරක් දෙනවනේ එයා වඳිනවා අම්මටයි තාත්තටයි. අටපිරිකර ගලවලා ඇඳගෙන ආවට පස්සේ අම්මා වඳිනවා මේ දැන් පැවිදිච්ච කරා. ඉතින් ගල්ජේ පණ්ඩිස්සාංශ කියනවා ඉස්සර නම් කතා කරලා ඔය ළමයා මෙහෙන් ගිහිලා කෑම බත්තියක් කාලා වරෙන් ගිහිලා කියනවා. දැන් නෑ හාමුදුරනේ වඩින්න දාන ටිකක් වලදන්න. ඊට පරණ නම පාවිච්චි කරුවත් අහනවා. කටවරද ගන්න එපා. ඒ ඒ වෙනස බුදුරජාණන් වහන්සේ අපිට සාහතික කරලා කියනවා භික්ෂුවකොත් මේ දහරයි කියලා බාලයි කියලා කෙස් කලුයි කියලා අව탁සීරු කරන්න එපා. එහෙම නැත්නම් න උඤ්ඤාතබ්බෝ නො පරිබෝතබ්බෝ කියලා. ඉතින් ඒක අපිට බුදුරජාණන් වහන්සේගේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයේ පාරමිතා බල ශක්තියෙන් අපිට දීලා තියෙන දෙයක්. ඉතින් අපි වණ කරගත්තට වණ කරගත්තොත් ඒකට ඉතින් බුදුරජාණන් වහන්සේ කරන දෙයක් නැහැ. ඒ වගේම තමයි ඒ සංඝ සමාජයේ අපි තුමු ලංකාවේ 30000ක් විතර ඉන්නවා කියනවා මට නම් ඒකත් සැකයි. ඒකේ එක නමක් හිටියනම් ඇති. අර මුළු සංඝ සමාජෙම කීර්තිනාමය එක නමකින් රැකෙනවා. ඒ කියන්නේ මුළු සැලේම අලි ඉන්නවයි කියලා දැනගත්තොත් ඒ මුළු ඇලි රෑනට එක ඇතෙක් හිටියොත් මුළු අලි ශේරටම අර නඹුව තියෙනවා. එක දල ඇතයි ඉන්නේ. ඒක තමයි තියෙන්නේ. ඉතින් මේ තේරවාදී අවුරුදු 2600 පැවතුනේ ඔක්කොමලා හාමුදුරු නිවන් දැකලක්වත් ඔක්කොමලා හාමුදුරු ගුණවරක වෙලක් නෑ. එක්කෙනෙක් ඉන්නව කවුරු හරි අතර සංගවිලා ධර්ම විනය දෙක රකිනවා. ඉතින් අනික් කට්ටිය අර පරිවාර සේනාව වශයෙන් ඉන්නවා. කිට්ටියෝ මෙන්න කට්ටිය පුළුවන් තරම් ඒකට අනුගත වෙනවා. ඊගාට ටිකක් ඈතින් ඉන්න කට්ටිය ඒකත් එකයි මේකත් එකයි කියලා කියනවා. ඊටත් එහා පැත්තේ ඉන්න කට්ටිය වැටත් නියරත් ගොයන් කනවා. කොහොමද තමයි යෝකාවේ? මේ කවුරු හරි හිතනවා බුද්ධ ශාසන මාත්‍යන්තයෙන් හරි ඇමතිතුමා හරි රජේ හරි මේ හාමුදුරුවෝ ඔක්කොම එක මට්ටමකට ගන්න ඕනේ කියලා ඒක කරන්න බෑ. ඒ මුළු සංඝ සමාජෙම අඩමාට එක නමයි ඉන්නේ. එයා තමයි මේ සේරම පවත්වාගෙන යන්නේ හරියට මාෆියා සංවිධානයක ඉන්න ලොක්කා කොහොමඩක්වත් පේන්නේ නැහනේ. හිටියත් ඔළුව වහලා කඳ විතරනේ පෙන්වන්නේ. එයාගේ සම්පූර්ණ අධිකාරී ශක්තියක් තියෙනවා. එයා තමයි අධ්‍යක්ෂකවරුපත් කරන්නේ. අධ්‍යක්ෂවරුන්ට පුදුමාකාර බලයක් තියෙනවා. ඒගොල්ලෝ ඕනම කෙනෙක් මරනවා. ඕනම කෙනෙකුට ඕන ප්‍රමාණය සල්ලි දෙනවා. ලොක්කට අදාළ නැහැ. ලොක්කට වුණා තියෙන්නේ මේ අධ්‍යක්ෂ මණ්ඩලේ මං කියන දේ අහන එක විතරයි. ඊට පස්සේ සේවයට යොදවන මිනිස්සු දන්නේත් නැහැ කාටද සේවය කරන්න කියලා. කොතනදීද ඕඩර් කෙන්නේ කියලා දන්නේත් නැහැ. ඒ වගේ තමයි මේ සංඝ සමාජයේ වැඩත් ඒ වගේම තමයි අපේ මොලේ ක්‍රියාකාරීත්වයත් මේ විඥානයේ ක්‍රියාකාරීත්වය චෛතසික පාවිච්චි කරන්නේ මාෆියා සංවිධානයක ඒ ට්‍රැෆිකර්ස්ලා වගේ. ඕන විදිහට චෛතසික පාවිච්චි කරනවා. කරලා විඥානේ බලයට ආවරු කරනවා. අන්තිමට විඥානයේම චෛතසිකයක් වෙන සංස්කාර විඥානේ පාලනය කරනවා. ඒක තමයි රජ වුණාට පස්සේ රජුරවඬ වෙන්නේ තමමපත් කරපු ඇමතිවරේ තමම පාලනය කරනවා තමන් දන්නේ නැත්නම් ගෙදර ගෑණි තමම පාලනය කරනවා තමන් දන්නේ ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙදි අපි දැනගන්න ඕනේ පද්ධති ඔක්කොටම සමාන බලත නැහැ. ඒක හයරාකි එකක් තියෙනවා. ධූරාවලියක් තියෙනවා. ඒ ධූරාවලිය උඩ ඉන්න කෙනා අර පල්ලෙහාම ඉන්න දුස්සීල භික්ෂුපව අරසා කරනවා. අරසා කරන් තමයි මේ සංඝ සමාජය රකින්නේ. ඉතින් ඒක අනිකුත් ශාසනවලත් එහෙමමයි. මම සෑහෙන දුරට කියවලා තියෙනවා නම් කියලා තියෙන්නේ මේ කතෝලික සභාවේ ඒ ධූරාවලිය. ඒ වගේ පේන්න තියෙනවා ඒගොල්ලේ ධූරාවලිය රැකීම සඳහා නොකරන දෙයක් නැහැ. ඒගොල්ලන්ගේ නිවන් දැකීම පැත්තක අර මේ පෙළපත. එහෙම නැත්නම් වන්තික බල් ගන්න එක. එහෙම නැත්නම් ඒ දුහරාවලිය රකින්න ඕන. ඉතින් ඒක අපිට භාවනා කරනකොට පේනවා අපි සියලුම දේ කැප කරලා. අම්මා අප්පා කැප කරලා, මනාප දේ කැප කරලා අපි මේ නීවරණ ධර්ම වෙනුවට සද්ධා විදිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වඩනවා. ඉතින් මේ බණ අහන බණ කියන අපි ළඟ යම් ප්‍රමාණික දැනුමක් තියෙනවනේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒවා. අපි ඒව ලබා ගැනීම සඳහා කොච්චරක්නම් කාමච්ඡන්දේ දීලා දාලා තියෙනවද? ව්‍යාපාදේ දීලා දාලා තියෙනවද? උද්දච්ච කුක්කුච්ච තීන මිද්ද විචිකිච්ඡා. එහෙම නැත්නම් භෞතික සම්පatti ඇඳුනුම්කම් ඒ ඔක්කොම ලබලා දීලා ලබා ගන්න මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ගුණධර්ම ටිකත් අපි දැනගන්න ඕනේ ඒකෙත් එnde end end end කස කැවීමක් වෙනවා. ධූරාවලියකට වැටෙනවා. පටන් ගන්න සද්ධාව නෙවෙයි කරගෙන කරගෙන යනකොට. පටන් ගන්න වීරියක් නෙවෙයි සතියක් නෙවෙයි. ඒක ගිහිල්ලා කෙල පැමිණෙනකොට සද්ධාව සද්ධාව නෑ කියන තැනට වැටෙනවා. උග්‍රම සද්ධාව කියලා කියන්නේ අසද්දේන කම්පතිටි සද්ධා බලං. අන්තිම සද්ධා බලය කියලා කියන්නේ මට සද්ධාව නෑයි කියලා මං කනගාටු වෙන්නේ නෑ. ඒකම වීර්යයේ තියෙන්නේ මට හිතගෙන නිින්ද යනවා. නැත්තම් කුසීතයි. ඒක එච්චර හිතමනාපයකට ගන්න නැත්තම් අපි කියන වීර්ය බලය කියලා. පමාදේන කම්පටිති සති බලං කොච්චර ප්‍රමාදයට වැටුණත් හිතම කරදර ගන්නේ නැහැ. ඒ වගේම වික්ඛිත්තේන කම්පතිති සමාධි බලං කොච්චර හිත වික්ෂිප්ත වුණත් මන්ට අනේ සමාධිය කැඩුණා සමාධිය වැඩුණායි කියලා ගණන් ගන්නෑ. ඒ වගේම ප්‍රඥාව තියෙනකොට කොච්චර අවිද්‍යාව Taman තුල තිබුණත් ඒ කියන්නේ සැලෙන්නේ නැහැ. එහෙම තමයි අපි අර ධූරාවලිය සකස් කරන්නේ. මේ බුද්ධ ශාසනයෙන් පිට ධූරාවලියේ උපරිමයට යනකොට සද්ධා විසින් සද්ධාව නැති කරලා දානවා කියන කතාව වෙන කිසිම විශේෂක නැහැ. එච්චරයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මේ සද්ධාව වඩන්නේ සද්ධාව විනාශ කරන්නයි. වීරිය වඩන්නේ වීරිය විනාශ කරන්නයි. සතිය වඩන්නේ සතිය විනාශ කරන්නයි. සමාධිය වඩන්නේ සමාධිය විනාශ කරන්නයි. ප්‍රඥාව කියලා කියන්නේ අවිද්‍යාව විනාශ කිරීමයි. ඉතින් මේක අද භාවනා කරන අයට තේරෙනවද කියන එක තමයි අපි සාකච්ඡා කරලා බාර ගන්න තියෙන්නේ. ඇත්තටම මේකට ඉස්සලා සද්දා වඩලා ඉන්න එපායි. වඩලා වඩලා වඩලා වඩලා කියන්න ඕනෝකේ වැඩේ වුණාට පස්සේ ඕක විසිකොල දාන්න ඕන. හරියට හොඳම බික්‍රේසරයක් හොඳට පාවිච්චි කරලා ඉතින් ඒක වැඩගත්තට පස්සේ ආ කොට්ටයට තියාගෙන ඉන්නේ ඔක විසිකරන්න එපායි. දැහැටි දණ්ඩක් අරගෙන දත්මැද්දට පස්සේ ආයෝක ඊවා પરම්පරාවට දෙන්නේ නැහැ විසිකරනවානේ. ආන්නේ වගේ තමයි මේ භාවනාවේදී ඇතිවෙන ඒ ශ්‍රද්ධාදී ගුණ ධර්ම වඩන්න ඕනේ. ඒක වැඩ කරන්න අම්මා අප්පත් අයින් කරනවා වස්තු භෝග ඔක්කොම අයින් කරනවා එක ඉරියව්වේ ඉන්නවා අරමුණේ පවත්නවා ආන්නේ පවත්වාගෙන යනකොට වැඩෙන මේ දේවල් පවා පුදුම ආරම්භක ශේෂයට වඩා කරගෙන යනකොට මේ ගුණ ධර්ම වල විශාල වෙනසක් සිද්ධ වෙනවා. ඒක හරි අමාරුයි. භාවනා ඊට වැඩි කරපු කෙනෙකුට මිස කියන්න අමාරුයි මෙයාගේ ශ්‍රද්ධාව වැඩිනවද අඩු වෙනවද කියලා. ඒක නිසා මේ භික්ෂුවට ශ්‍රද්ධාව නැහැ කියලා අව탁සීරු කරන්න එපා. ඒ නැතිකමෙන් තමයි ආයෙත් දවසේ සද්ධාව වඩා ගන්න. වීර්යය නැහැ. හිතගෙන නිින්ද යනවා. එහෙම නැත්නම් මොනවා කෙරුවත් කරන්න බෑ. මේක හරියට භාවිතා කරගත්තොත් දැනගත්තොත් විපස්සනාට ලක් කරගත්තොත් පහුවෙන්ද විශාල වීර්යයක් එනවා. ඒ වගේ අර උච්චාවච භාවවලදී ගුණධර්ම වැඩෙනකොට ඊටාම පහත් මට්ටමේදී ඒ භික්ෂුව පවා Tamanට නිග්‍රහ කරගන්නවා. අහල පාල කට්ටිය අතරතුර පවා නින්ජාවට ලක් වෙනවා. හැබැයි මේක මේ භාවනා නොකරන අය පව් කරගන්න හේතුවක් කරගන්න එපා. ඒ ස්වාමීන් වහන්සේලාගේ තියෙන අධිගම අපිච්චතාවය කියලා එකක්. Taman ලබාගත් උත්තරී මනුෂ්‍ය ධර්ම වසංගගන ජීවත් වෙන එක. ඉතින් ඒක ලෝකයා හිතන්නේ තියෙනවා නම් හෙලි කරන්න ඕනේ. මොකද තියෙන කට්ටිය තියෙන දේවල් හෙලි කරන එක අද සමාජයේ තියෙන මවාපානකනේ. නැති ඩිග්‍රී පවා පෙන්නගෙන නැති ධනෙ පවා පෙන්නගෙන නැති ලස්සන පවා පෙන්නගෙන යන ගතියක් නේ අධිගම අපිච්චතාවේ නැහැ ඉතින් මේ අධිගම අපිච්චතාවය තේරවාදේ හැර වෙන කිසිම සම්ප්‍රදායක් නැහැ ඉතින් මම මේ කතන්දරේ දැනගෙන හිටියා. නමුත් මේ ළඟදී ඒකට අලුත් අර්ථකථනයක් ලැබිලා තියෙනවා. අනුරාධපුරේ ওই සද්දා තිස්ස රජුරෝ ඉන කාලේ කුජ්ජ තිස්ස කියලා හාමුදුර කෙනෙක් ඉඳලා තියෙනවා සාමාන්‍ය ක්‍රමයේ ගත කෙරුවට කවුරුත් දැනගෙන ඉඳලා තියෙනවා මේ ශාන්ති රහතන් වහන්සේ නමක් කියලා. නමුත් මේ හාමුදුරුවෝ කාටවත් කියන්නෙත් නැහැ. වැඩේ කරන ඉන්නකොට පණිවිඩය කියලා තියෙනවා සද්දාර්ථිස රජුරවන්ට. එතකොට රජුරෝ කරන්නේ පෙරහැරෙන් ඇවිල්ලා ඒ රජුරවන්ට වැඳලා ඒ පන්සල රජමහා විහාරයක් කියලා හෙලි කරලා යනවා. ඉතින් මිනිස්සු දන්නවා එතකොට මේ රාජ්‍ය අනුග්‍රහය ලැබුණයි කියලා. ඉතින් මේ කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ ඉතින් සාමාන්‍ය කුද්දස හාමුදුරුවෝ දැකලා තියෙනවා රජ්ජුරෝ වෙනවයි කියලා. ඊට පස්සේ රජ්ජුරෝ විකාරයක් මේ හාමුදුරුවෝ විකාරයක් කරලා තියෙනවා. සිවුර ගලවලා දාලා අඳුරේ පිටින් වැල්ලේ නිකන් ඔය කටුකගා පිස්සෙක් වගේ ගත කරලා තියෙනවා. ඒකට අර රජ්ජුරෝ ඇවිල්ලා බලලා තියෙනවා මෙයාද ඔයගොල්ලෝ කිව්වේ අර රහවලයි කියලා අනේ බලන්නකෝ මේ මොකද්ද මේ කරන්නේ. සිවුරක් නැහැ අඳුරේ පිටින් ඉඳගෙන ඉතින් වැල්ලේ මේ හාරණේ හාමුදුරන් ගැලපෙන්නේ නැහැ කියලා හැල්ලා ගිහිල්ලා තියෙනවා. පස්සේ පොඩි ආමරෝ කියලා දෙන ඔබ වහන්සේ මැරළයයි දැන් බලන්න අපිටවත් රජමහාවිහාරයක් වුණා කියක් හරි හම්බ කරගන්න තුනා කෑවනේ වැඩි කියලා ලොකු ආමරන්ට දොස් කියවයි කියලා එක නම් මම අතින් දාපු කෑලා. කෙසේ නමුත් ගියාට පස්සේ මේ රජුරෝ ඊට පස්සේ මේ රජුරෝ මේ කුජ්ජචිසා කියන නම පස්සේ මම හොයාගත්තේ කියලා තියෙනවා මම අසවල් දවසේ පිරිනුවම් පානවා රජ්ජුරුව අත තියෙනකන් දේහය පුච්චන්න බෑ. අත තියන්න බෑ. ඉතින් ඊට පස්සේ කටයුතු වුණා පොඩි ආමරෝ විතරයි දන්නේ කතාව. ඒ මිනිහ උස්සන්න හදනවා නැත්නම් චිතකයට ගෙනියන්න හදනවා ගෙනියන්න බෑ. පස්සේ කවුදෝ කතාව ගිහිල්ලා කියලා තුනවා රජතුමා ඇවිල්ලා අත තිබ්බොත් වැඩේ වෙනවයි කියලා. රජුගේ අත තිබ්බට පස්සේ ඒක ඉතින් බොහොම උත්සවසුයෙන් ආදාහනේ සිද්ධ වෙලා තියෙනවයි කියලා මට අදිදම්ම ස්වාමීන් වහන්සේ කිව්වේ දුටුගැමුණු විශ්‍රාම ශාලාව ගාව තියෙන පුංචි ස්මාරකයක් පෙන්වලා. මේ තමයි මේ හාමුදුරෝ ඒ වෙලාවෙත් රජුරන්ට අධිකමේ පෙන්නලා නැහැ. කට්ටියට බෙන්වීම සඳහා මරණයෙන් පස්සේ මෙන්න මගේ ප්‍රාත්‍යාගයක් පෑවයි කියලා. පස්සේ මට මේ මේ පොත හම්බුණා ඒ තමයිලු පස්සේ ඉතිහාසගත කරුණු වලින් ලියලා තියෙනවා ජනප්‍රවාද වෙන්න පුළුවන් අශෝක අධිරාජ්‍යය ලංකාවේ ඉපදිලා මේ වගේ රහත් වෙලා රජ්ජුරෝ ඉදිරිපිට මොනම විදියකින්වත් Tamange ಗುಣ පෙන්වන්න නැතුව ඉඳලා අපවත් වුණාට පස්සේ ගුණේ පෙළලා තියෙනවා කියලා. ඉතින් දැන් මේ පන්සලත් හොයාගෙන ඒ විස්තර ටික ඒකේ දාලා තියෙන ඔක්කොම ඉතිහාසගත කරුණු කිව්වාම ජනප්‍රවාද වලින් පෙන්නලා මේකෙන් පෙන්නනවා මේ අධිකම අපිච්චතාවයේ රකින ස්වාමීන් වහන්සේලා අනික් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටම අවශ්‍ය ගෞරවය එහෙම නැත්නම් ඒ ගරුසරකම ලබා ගැනීමට පුදුමාකාර විදියට තමන්ගේ මහානදන් සම්පූර්ණ කරනවා. කිසිසේත්ම කියාපාන්නේ. ඒක අපේ ලොකු සාංශේ ලියන්නේ Taman මේ ලෝකේ ඉන්නකම් සියලුම ශිල්ප සාහස්ව භාෂා ඔක්කොම ඉගෙන ගත යුතුයි. සියලුම ගුණ වැඩි යුතුයි, ගුණ වසාගෙන ජීවත් විය යුතුයි. ඒකට ලොකු ස්වාමීන් වහන්සේ ගද්දි මේ මේ බුරුමේ පණ්ඩිත ස්වාමීන් දැකපු ඇස් දෙකක් මට තියෙනවා. මම හිතා උංගාවක් වාසනාවන්තයි. තියෙන්න ඕන ගුණ ටික ඔක්කොම තියෙනවා. හැබැයි මොනම තාලෙකින්වත් රාජ්‍ය උත්සවලට යන්නෙත් නැහැ. පින්දපාත මොනවාද මේ පාන්සකූල යන්නෙත් නැහැ. මොනක්වත්ම නැහැ. හැබැයි යෝගාවචරත් එක්ක තමයි ගත කරන්නේ. මම හිතන්නේ අවුරුදු මාස අවුරුදු 3යි මාස 9ක් විතර කිසිම තැනක මොනම උත්සවයකටත් යන්නේ නැහැ. ඔය අවුන්සන් සූචි කියලා පහුගිය දවසේ හිටපු රාජ්‍ය නායිකාව ඉඩක් ලැබුණ ගමන් පණිතරාමයට එනවා පන්සිල් ගන්න කියලා. ආයසරයක් යාව නිවාසාලක්ෂයට දානවා දැන්ට මේ දවස්වල නිවාසාලක්ෂයේ ඉන්නේ. ඒ තරම් එන දවසවල මුළු පණ්ඩිතාරාමෙටම මුළු හමුදාව දානවා අරසාවට. සායදුගේ කිසිසේත්ම ඒ උපාසකම්මද කොයි උපාසකම්මද කියලා සැලකිල්ලක් නැහැ. කවුරුවක්කටවත් මොනම තාලෙන්වත් පෙන්වන්නේ නැහැ. හැබැයි හැම කෙනාටම හැම ශිල්පයක්ම හැම භාවනාවක්ම සමත භාවනා ධ්‍යාන එවත්තන්ගේ දුතාංග සියලු දේ කරන්න කියලා කියනවා. ඒ කරන්න පුහුණුක තමයි විපස්සනා උගන්වන්නේ. විපස්සනා ඔක්කොම කරලා දෙනවා. හැබැයි ඉන්නේ භික්ෂුවක් කෙනා විතරයි. උන්වහන්සේ කියන්නේ මම බුදුහාමුදුරුව නියෝජනය කළා කියන්නේත් නෑ බටහිරට ගිහලා. මොකද මිනිස්සු පුද්ගලාභි වන්දනයට කැමති නෑනේ. මම භික්ෂුවක් ඒ නිසා මට වැඳපන් මට පාවාඩි දෙපන් කියන්නේත් නෑ. මම කියන්නේ මම ධර්ම දූතේ සඳහා ආවා. ඔගොල්ලෝ කැමති නම් මේ තියෙන ධර්ම කරුණු ප්‍රතිපත්ති වශයෙන් පිළිගන්න ඒකට වඳින්න මට වඳින්න අවශ්‍ය නෑ. ඉතින් බුරුම හැමරු කෙනෙක් වෙලා ඒත් විදිහේ කතා සංවාපය පුරුදු වෙලා තියෙන්නේ අධිකම අපිච්චතාවය නිසා තමයි. ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ ඒක කෙනෙක් ප්‍රශ්න අහනවා සයිඩුගෙන් අනේ සයිඩු සයිඩු අපිට මේ කාලසටහනක් හදලා දෙනවා මේ වෙලාවට සක්මන් කරන්න කියනවා මේ වෙලාවට පරියන්ක කරන්න කියනවා මේ වෙලාවට කමඨාන් වාර්තා දෙන්න කියනවා ධර්ම සාකච්ඡා වලට එනවා මම එක දවසක්වත් ඔබ වහන්සේ ඉඳගෙන ඉන්නවා දැකලා නැහැ නේ කියලා. ඔබ වහන්සේ කාලසටහනට වැඩ කරන්නේ නැහැ. ඊටසේ සයිඩෝ ලියලා තිනවා ප්‍රශ්න පත්‍රයක් හදපුවාම ඒ ප්‍රශ්න පත්‍රය හදන කෙනයි ප්‍රශ්න පත්‍රය උත්තර ලියන කෙනයි දෙවිදිහකට තමයි ප්‍රශ්න පත්‍රය දිහා බලන්නේ. මම ප්‍රශ්න පත්‍ර හදන කෙනා. ඔගොල්ලෝ උත්තර ලියන්නේ කියලා. මට මේකට හා කියන්නත් බෑ මේ උත්තරේට බෑ කියන්නත් බෑ කියලා මේකට ෂේප් වෙලා යනවා. මම අධිකම ලැබලා තියෙනවද නැද්ද කියලා උඹලට මට හා කියන්නත් බෑ බෑ කියන්නත් බෑ මම දෙපැත්තෙන් හිර වෙලා තියෙන ඔය ඔහොමම ඒ ඒ අනි අතිරණයම පැවතිච්චාවයි කියලා. ඕන දෙයක් ඕන විදිහට කියන්න පුළුවන් ශක්තිය තිබුණාට කවදාවත් වෙන්නේ නැහැ. ඉතින් එහෙම එක සංඝයා වංශනමක් අපේ සංඝ සමාජයේ ඉන්නවනම් අනෙක් සියලුම සංඝයාට ඇත්තු ඉන්න ඇත්‍රාණක පැටියෙක් වගේ ජීවත් වෙන්න පුළුවන්. හැබැයි එහෙම කියලා අනුන්ගේ පහනෙන් එළිය බලන්න යන්න එපා. ආඩියක් දෙනා වගේ තමන්ගේ කටයුතු කරන්නේ නැතුව කැඳ හැලියෙන් කැඳක බොන්න යන්න එපා. දැනගන්න බුදුහාමුදුරෝ රජ කෙනෙක් ඉදිරිපිට භික්ෂුවකට අරන් දීලා තියෙන தත්ත්වේ පුංචි කියලා අවඥා කරන්නත් එපා. එහෙම නැත්නම් පරිභෝග මේ පරිභව කරන්නත් එපා. එතකොට වෙන්නේ මොකද්ද? මේ ස්වාමීන් වහන්සේ යම් හේකින් අධිගමයක් ලැබලා තියෙනවා නම්. එහෙම නැත්නම් උත්තරීමංශ ධර්මයකට පත් වෙලා තියෙනවා නම්. අර මනුස්සයා කිසිම චාරයක් නැතුව මේ කටහ කරගෙන කතා කරලා අපාගාමී අකුසලයක් කරගන්නවා. සග්ගන්තර මග්ගන්තර කියන දෙකම ඇති කරගන්නවා. ස්වර්ගයට යන්න තියෙන පාරත් මකා ගන්නවා, මාර්ගයක් ලබා ගන්න තියෙන අවස්ථාවක් ලැබ තියෙනවා. ඒ සඳහා මොකද්ද කළ යුත්තේ? ඒ පුදුලයට වැඳලා සමාව ගන්න එක. සමාව ගන්න පුළුවන් අඳුරගත්තා නම් එයා ගුණවතෙක් කියලා. දන්නේ නැත්තම් ඔය මේ බුදුජනසේ කාලෙම හිටපුවේ අම්බපාලි ගණිකාව හොඳ හොඳ දක්ෂ උපාසිකාවක් විදිහට පෙර බුද්ධ ශාසනයක වැලිමලුවක යනකොට ඉස්සරහින් යන භික්ෂුණී වහන්සේ නමක් වැලිමලුවට කෙලපිටක් දාන දැක්කලු. අර කුණු හරපෙම බැනලා තියෙනවා. අන්න අර පරට්ටි කරපු වැඩේ මේ වැලිමලුවට කෙලපිටක් දැම්මා. ඒ ඉස්සරහින් ගිහිලා තියෙන භික්ෂුණී වහන්සේ රහත් මෙහිනාසිනවා. පරිභව කෙරුවේ වෛශ්‍යාවක් කියලා. මේ පරට්ටි මේ පරවේශි ආර වැලිමලුවට කෙලදැම්මා. මෙයා මේ ආත්මේ පරවේශයක් වෙලා ඉපදුනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පුදුමාකාර සැලකිලි ලැබුවා කොච්චරද කියනවනම් ඒ ලිච්ඡවිරයි දරුවන් කියන දෙයට වැඩිය බුදුරජාණන් වහන්සේ මෙයාගේ දාහනේ බාරගත්තා. ඒ තරම් පින් තියෙන ඔක්කොම තියෙනවා. නමුත් භික්ෂුන් වහන්සේ තමකට දාන්නේ නැතුව පරිභව කරලා. ඉතින් මෙහෙම කිව්වට පස්සේ කට්ටිය පුදුම බයවිල්ලක් බය වෙනවා. මේ මොනවාද උත්තරී මනුස්ස ධර්ම නැත්නම් මේ ආර්ය අපවාද වෙයිද කියලා. ඉක්මනින් තමයි හරියට අපිම අපිට පවන් සලා ගන්නව වගේ වැඩක් නෙමෙයි මෙතන මේ කරන්න හදන්නේ නැත්තම් බුදුරජාන් වහන්සේම රජ්ජුරෝ ඉදිරියට කියන වැඩේ කතාවක් නේ තියෙන්නේ මම සරුවත් නැහැ මම අධිකමේ ලැබුවයි කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවල් නැතුව මේ ශාසනය රකින්න බෑ. අද කාලේ භික්ෂුන් වහන්සේ නමකට තියෙන සමාජ තත්වය අපි දාන්නේ. බණ්ඩාරනායකට විදි තිබ්බට පස්සේ එක නමක් ආවා භික්ෂුන් වහන්සේලාට. ඊට පස්සේ ඡන්දෙ ඉල්ලන්න ගිහිල්ලා තව නමක් ආවා භික්ෂුන් වහන්සේලාට. ඉතින් ඔක්කොම අපේ කම්පැනි වැඩ නිසා අපේ මල්ලට වැටෙනවා. ඒක වළක්වන්න බෑ. හැබැයි අපි අතරතුර එක්කෙනෙක් නිසිපතා භාවනා කරන සතිය වඩන කෙනෙක් කියනවා ඒ උත්තරමයන් වහන්සේගේ ගුණ සියල්ලම අපිට ලැබෙනවා. ඒක නිසා කියනවා අපිට එහෙම භික්ෂුන් වහන්සේනමක් වෙන්න බැරි වුණාට කමක් නැහැ. පොඩ්ඩක් ඇසුරු කරන්නකෝ. කල්යාණ මිත්‍ර ආශ්‍රිත ත්‍යාගන 100%ක්ම බ්‍රහ්මචර්ය රැකේ. ඒක නිසා සංසාර විස වෘක්ෂස්ය ද්වේ මృతాණි පලානිව. සුභාසිත රසාස්වාද සජ්ජනසා සංගබ. මේ සංසාරේ නැති විස වෘක්ෂේ පල ගන්න හතියක් පල ගන්න චිත්තපල. විෂපල. අමෘත බලයක් තියෙනවා හැබැයි අමෘතයක් තියෙනවා ඵලයක් තියෙන එක ඔය කට්ටිය දන්නේ නැතුනට ඵල දෙකක් තියෙනවා කියලා සංස්කෘත ශ්ලෝකාරය කරන එකක් තමයි කෙලින්ම බුද්ධ වචනේ අවබෝධ කරන එක සුභාෂිත රස ආස්වාදය නැත්තම් අවබෝධ කරන ප්‍රඥා ඇසුරු කරන එක නිසා භික්ෂුවක් ඇසුරු කරත් ඇති. ඒ භික්ෂුව මේ අධිකම ලැබුවත් නැතත් ඒ භික්ෂුව අධිකමේ වෙනුවෙන් අම්මා පතයලා තියෙන වස්තු භෝග අතයලා තියෙන බුදුජානනාංශගේ පටිපාටියට වැටුණා. එතකොට ඒ ගිහියැත්තෝ ඒ භික්ෂුවට ඒ විදිහට සලකනකොට අර භික්ෂුවට නිබේම Taman කෙරෙහි ಗುಣ වඩා ගන්න හොඳ ධෛර්යයක් ලැබෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේගෙන් අහන ප්‍රශ්නෙට බුදුරජාන් වහන්සේ දෙන උත්තරය තථාගතයන් වහන්සේට බණින්න එපා අවඥා කරන්න එපා කියන්නේ භික්ෂුවකට බණින්න එපා අවතක්සේරු කරන්න එපා මේ අද අද පැවිදිච්ච භික්ෂුව පවා ඒ ගත්ත විනිශ්චය පිම්ම පැනිල පැනිච්ච පැම් පිම්ම පොඩි නෑ ඇත්තටම කියනවා නම් ඒ පිම්මේ වටිනාකම තියෙන්නෙම දහහර වයසට යන්න යන්න තමයි. මට පැවිදි වෙන්න අවුරුදු 26 ඉඳලා 36 වෙනකන් දෙපර බාහන සිද්ධ වුණා. සංවිධානාත්මක සැලසුම් කරන්න සිද්ධ වුණා. හැබැයි සංවිධාන සැලසුනේ මං කිව්වේ කුමන්ත්‍රණ. කිසිම කෙනෙකුට හීනකින්වත් අල්ලන්න බැරි වෙන විදිහට සැලසුම් කළා තමයි පෑන්නේ. මොකද ඒක අමාරුම වයස. ඉතින් මට ලොකු ආශාවක් ඇති වුණා මේ මට 26 දී මේ පණිවිඩය දුන්නා ඒ ගුරුතුමන් වහන්සේලා මට අවුරුදු 10ක් ගියා මේක දිරව ගන්න. මට පුළුවන් ද 25 කෙනෙකුට මේක දෙන්න. පුදුම ආශාවකින් මම බුරුමෙන්දලා ආවට පස්සේ බලනකොට මට හම්බුණ අවුරුදු 17ක කොල්ලෙක් කේමනන්ද ස්වාමීන් ගාවයිලා කමටාන් ගන්නවා අම්මයි තාත්තා දෙන්නම විරුද්ධයි අම්මලා තාත්තා එදාට එනවා මම ආපුවාම ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා අඳගහන ගිහිල්ලා පිටිය දිහා හැරිලා ඉන්න මිසක තාත්තා දිහා බලන්නේවත් නැහැ හැබැයි ඇදගෙනමයි යන්නේ. 17යි. පස්සේ ඌ බැන්දා. වඳින්නෙම නැහැ කියලා හිටියා. මට ඊට පස්සේ වුණා 16, 15. පස්සේ ගිහිල්ලා මං යෝජනාවක් ඉදිරිපත් කරා මේ මේ ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේට මට දහම් පාසල් වලට ගිහිල්ලා පොඩි ළමයින්ට මට මේ ආපු පණිවිඩය දෙන්න ඒ ඒ ලියුමේ කොපියක් මයි ළඟ ඇති කියලා මං හිතනවා තිබ්බා ඇත්තරම තිබුණා. කොපියක් නැහැ දැන්. සාසන ආරක්ෂක බල මණ්ඩලයේ එදා පත්ුනේ ලේකම් මහඳුරුකව මේක නම් හරි වටිනා දාසක් හැබැයි ලියලා තියෙන කිසිම තම මේ සාමාන්‍ය බුද්ධිය නැති කෙනෙක් කියලා තියෙන දැන් ළමයිට ඉව උගන්නන්න බෑ ටියුෂන් පන්ති තියෙනවා කිව්වා ඒ දවසට. කිරිම විසිකරා. ඊට පස්සේ මම ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා මේ අදහස කිව්වට පස්සේ ඒගොල්ලෝ කිව්වා ඔබ වහන්සේ මේ සතිපාසය කියලා කරන්න හදන වැඩි අපිට තේරෙන්නේ නැහැ. මට පොඩි හැඩයක් කියන්නකෝ. මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. 2014 වෙන්න ඇති පර්ත් වලදී පටන් ගත්තේ මම කිව්වා මට ආසයි හතරේ පන්තියේ ළමයෙකුට අවුරුදු 5ක් මේ සතිය කියන්නේ මොකද්ද කියලා කියලා දීලා පහක් ගියාට පස්සේ අපි ඒක විෂය නිර්දේශයට දාලා සති කැම්ප් කියලා එළියට ළමයි ගන්න. වහන්සේ ඔය කිව්වට ගන්න බෑ වහන්සේ කියන අදහස. පස්සේ මම ලියලා මෙල්බන් වලට ගිහිල්ලා මම කිව්වා පර්ත් වලදී මේ සාකච්ඡාව තියෙනවා මෙන්න මේක ලියාගල්ලා මෙන්න මේක අපි ඉදිරිපත් කරමු කියලා. කියන්නේ අවුරුදු 4 ළමයෙක් එක්ක අවුරුදු 10 වයසේ. ඒ ළමයෙකුට නිකන් ඇහෙන්න සලසන්නකෝ සත්‍ය කියන්නේ මොකද්ද කියලා. සලසල ඉවරලා එළමයට පොඩ්ඩක් මේ පන්තියේදී උගන්නලා අපි ගනිමුකෝ එළියට පන්ති කාමරේ. අරගෙන වෙලේ ළමයට පොඩ්ඩක් සක්මන් කරන්න ඉඩක් දෙන්නකෝ. පොඩ්ඩක් භාවනා කරන්න ඉඩක් දෙන්නකෝ. මොකද මට කෑදරකමක් තියෙනවා මේ බොක්කේ ඉන්න දරුවටත් මේක කියලා දෙන්න. මොකද බොක්කේ ඉන්න දරුවට තේරෙනවා මේක. වදපු ගමන් දරුවෙකුට තේරෙනවා. මාසෙ දෙක යනකොට ඌ ඉන්නේ සම්පූර්ණ සතියක අපි තමයි ඌව සතිය කඩන්නේ. උඩ දුන්නොත් මේකයි කරන්න ඕනේ කියලා මං හිතුවම් අපිට වැඩි උගන්නයි. නිසා අද ඉන්න මේ પરම්පරාවට වැඩිය දහර තමයි පැවිදි නොවුනත් පොඩියෙකුට නම් අවඥා කරන්න එපා. ඒක අපේ අපච්චි නිතරම කියපු එකෙක් කියන්නේ අපච්චිත් හරිය කේන්තියක්. හැබැයි කියනවා පොඩියෙකුට ගහලා අතවරද ගන්න එපා. ඔක කොයි කවුරු වෙයිද කියන්න බෑ. අපච්චි පුංචි කාලේ කවුදෝ ගහලා බත් මේ බාපා වහිර කෝරෝදේ තියාගෙන ඉඳලා ලොකු වෙලා වචන දෙකක් කියලා තියෙනවා. ඔබ මට එදා මෙහෙම කරුවා මම්බට අද මේ වැඩක් කරලා මම්බට සල්ලි ගන්න නෑ ඔබෙන්. ඔබට මේ වචනේ මං කියන්න ඕනේ. ඔබ මට එදා ගැහුවේ මෙන්න මේ වචනේ කියලා. ඊට පස්සේ පොඩි උන්ට ගහන්න එපා. පොඩි උන්ට මේ වචන කතා කරන්න එපායි කියලා. මොකද පොඩි එකා කියලා කියන්නේ මොකා වෙන්න හදන එකද දන්නේ නෑනේ. නිසා ගින්දර එක සෙල්ලම් කරන්නත් එපා, රජුර එක සෙල්ලම් කරන්නත් එපා, සර්පයත් එක සෙල්ලම් කරන්නත් එපා, දහර භික්ෂුවත් එක සෙල්ලම් කරන්නත් එපා. හැම කෙනෙක්ම හිතාගන්න තව අනික් මගෙත් එක්ක ඉපදිලා මේ ලෝකේ ඉන්න හැම මිනිසෙක්ම ඉපදිච්ච රහතන් වහන්සේ කෙනෙක් විදිහට වගේ. ඉපදිලා කල්යන්න යන්න තමයි රහත් වෙන එක නැති වෙන්නේ. ඉපදිච්ච ගමන් ඒක තියෙනවා. ඒකයි පොඩි උන් කෙරේ හරියට පිළිట్లా කටයුතු කරනවා නම් ඒක මේ පස්වෙනි කාරණාව කියලා මම දාන්න යන්නේ මේ හතරයි මේකේ තියෙන්නේ. රජපැටියයි, තර්පයයි, ගින්දරයි, භික්ෂුපැටියයි. හැබැයි මං කියන කොයි පැටියත් එකයි. මිනිසෙක් කියලා කියන්නේ පොඩි එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා බණ භාවනා කරන කට්ටිය මතක තියාගන්න නිතරම ලදරු මනසක් ඇති කරගන්න. භාවනාවට හරිය ලේසි කොච්චර හිත පිට ගියත් ළමා මනසක් ඇති කරගත්තම ආපහු ගන්න පුළුවන්. කම්මන්නේ හිත පිට ගියාට කමන්නේ මට ආපහු ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ තමයි මහානකම හැදෙන්නේ. සතිය හැදෙන්නේ. කාට හරි කියලා දෙන්න නොවරදා සතිය වැඩි කරන හැටි නෙවෙයි. අසතිය කියන්නේ මොකද්ද කියලා. කියලා කොහොමද ආපහු සතියට එන්නේ කියලා. අන්න එදාට තේරෙන්නේ මේ beginners mind කියන එක මේව නැත්තම් ආධිකම්මික විපස්සක කියන එක ඒක තමයි භික්ෂුන්ට කරන්න බෑ. බුදු භික්ෂුන් වහන්සේලා මහා තත්ත්වකමට හිතානින්න නෑ. ඒකනේ විමිට වැස්සලා රට්ටුන්ගෙන් මේ නම් ගන්න ලබන්නේ නෙවෙයි. අපි ධාර භික්ෂූන් විදියට ඒක පොතේ ලියලා තියෙන්නේ ලදරු සාමණේරයයි කියලා. අවුරුදු 60 පිරලා පැවිදි වුණත් ඌට කියන්නේ ලදරු සාමණේරයයි කියලා. මොකද අදනේ ඌ බහතෝරන්නේ. ඉතින් හරි පුදුම ආසාවක් ඇති වෙනවා මේ නාගි පැවිදි වෙච්චාම නාගි ධාර වෙනවනේ. ලදරු වෙනවනේ. ඉතින් හරි ආසයි ඒකට. මට සුමාන දෙකක් තිබ්බා. අවුරුදු 36 දී හිතා ගන්න බෑ මේ සිවුරේ පඳු ගඳිනකොට පඳු ගඳ කියන්නේ අරකයිනේ පඳු සුවඳ. ඒ වගේම තට්ටේ අත ගෑවෙනකොට මොනවද හිතෙනවා. මම නෙවෙයි දැන් ඉන්නේ මේකේ. ඉතින් බුදුහාමර මේක දෙනවනේ ඕනේ රටක ඉන්න ඕනෙම වයසේ ඉන්න කෙනෙකුට. ඒ නිසා ළඟදී පැවිදිච්ච පොඩි උන්ට අත තියන්න යන්න එපා. ඒකෙන් ධර්ම දේශනාව સમાપ્ત කරනවා සියලු දෙනාට. තමන් කරගෙන යන වැඩපිළිවෙලේදී නැවත නැවතත් මේ තරුණ මනස, ධාර මනස, ලදරු මනස ඇති කරගෙන නිහතමානී විදිහට යන්න මේක ධර්මදේශනාත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා